ලලිත කලාවන් පිළිබඳ සංකථනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමති. අයිබෝවන් සුබ උදෑසන. අද රසාංජලි වැඩසටහනේ ආරම්භයට මා මුලින්ම තෝරාගත්තේ සිංහල සිනමා වංශයේ වැදගත් තේමා සංගීත කණ්ඩායම්. පසුගිය දින කිහිපයේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ සංගීත ඛණ්ඩය නිතර නිතර ප්‍රචාරය වුණා. මේ සංගීත ඛණ්ඩය අපේ මතකයේ සංඥා කීපයක් අවදි කරනවා. ගොළු හදවත සිනමා නිර්මාණය ඒ සමගම එහි සංගීත අධ්‍යක්ෂ ප්‍රේම්සිරි කේම්දාස ඒ සියලු ස්මරණ අතරින් ප්‍රමුඛ වන්නේ මේ සිනමා කෘතියේ නිර්මාතෘ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ ආවර්ජනයයි. අද අපි අපේක්ෂා කරන්නේ මේ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන බොහෝ මාධ්‍යවලින් බොහෝ දේ කතා කර තිබුණා. ඒක වෙනස් මානයකින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා සම්ප්‍රදානයත් ඔහු ලාංකික සංගීත ලාංකික සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමෙන් හිලා කළ දායකත්වයක් පිළිබඳ ආවර්ජනය කෙරෙන්නටයි. 20වෙනි සියවසේ මුල් භාගයේ ඉංග්‍රීසි භාෂාව මාධ්‍ය කරගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බටහිර සංස්කෘතියේ විශිෂ්ට උරුමයන් හඳුනා ගැනීමටත් ඒ උරුමයන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අවකාශ විවර කරගත්තා. අපරටේ කලාවේ නූතනත්වයේ සලකුණු වන්නේ නියමකමානුවේ විශ්ව සංස්කෘතිය සමග සම්පර්කයේ යෙදුණු සංభాෂණයේ නිලුම් මේ පුරෝගාමීන් කිහිප දෙනා නිසා. අද අපි අභිමානයෙන් කතා කරන දේශීය කලා සංස්කෘතිකාංගවලට නිසි අවධානය සහ ගෞරවය හිමි වුණේ මේ පුරෝගාමීන් කිහිප දෙනාගේ මැදිහත් වීම නිසායි. 20 වෙනි සීවසේ නූතන ලාංකික කලාව සඳහා පෙරමුණගත් පුරෝගාමීන්ගේ පරපුරේ උරුමය 21 වෙනි සිවසට රැගෙන ආ කලාකරුවන් එමනම් සංස්කෘතික පුරෝගාමින් අතර ජීවත් වූ අවසන් සමාජිකයා වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. 20 වෙනි සියවසේ මුල් භාගයේ සංගීතය, චිත්‍රකලාව, ඡායාරූප ශිල්පය වැනි නූතන කලා ශාස්ත්‍ර මෙන්ම විශ්ව සාහිත්‍ය සහ දේශීය සංස්කෘතිය පිළිබඳ සියුම් රුචිකත්වයක් තිබූ පුරෝගාමී කලාකරුවන් රජයකටවත් කළ නොහැකි දැවැන්ත මෙහෙයක් ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා ඉටු කළා. ඒ අතරින් වඩාත්ම වැදගත් වන කලාකරුවා තමයි ලයනල් වෙන්ඩ්. ලෙස්ටර් ජේම්ස් පීර්ස් නැමැති විශ්ව කීර්තිදර සිනමා කරුවා බිහිවීමට මාවත හෙලිපෙහෙලි වුණෙත් ලයනල් වෙන්ඩ්ගේ දූරදර්ශී දැක්ම නිසා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් වරින් වර ලියූ ලිපි කිහිපයක ඔහු මතක් කරනවා ලයනල් බෙන්ට් ඔහුගේ ජීවිතය වගේම ශ්‍රී ලාංකික සංස්කෘතියට ඉටු කරන මෙහෙය ඉටු කළ මෙහෙය කොතරම් මාහැඟිද කියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ බොහෝ ලිපි පසු කාලයේ සිංහල භාෂාවට පරිවර්තනය වී මුද්‍රණයෙන් ප්‍රකාශයටපත් වුණා. එසේ ප්‍රකාශයටපත් වූ එක් ලිපි සංග්‍රහයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ලිපි සංග්‍රහය නමින් ප්‍රකාශයටපත් වී තිබෙනවා. ඒ ලිපි සංග්‍රහයේ සංස්කාරකවරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ සෝමවීර බෝපිටිය සහ සුනිල් මිහිඳුකොළ. ඒ ලිපි සංග්‍රහයේ එක් තැනක ලෙස්ටර් සඳහන් කර තිබෙන සඳහනකින් අපිට මේ වැඩසටහනේදී ලෙස්ටර් පිළිබඳ අලුත් මානයකින් බැලීමට අවශ්‍ය ප්‍රවේශ දොරටු විවර කරගන්න පුළුවන්. ඔහු සඳහන් කරනවා තමාගේ සිනමා ජීවිතය විශේෂයෙන්ම සිනමාකරුවෙක් වශයෙන් ඔහුට බලපෑ මඟ පෙන්වීම සම්බන්ධයෙන් මේ වගේ කාරණයක්. මගේ පියාට අවශ්‍ය වූයේ මා වෛද්‍යවරයෙකු හෝ නීතිඥයෙකු හෝ කරන්නට උවත් මගේ අභිලාෂය වූයේ ලේඛකයෙකු වන්නටය. සාහිත්‍යදරයෙකු වන්නටය. ලයනල් වෙන්ට් මෙකල මා කෙරෙහි බලපෑ පුද්ගලයෙකි. ලෙස්ටර් කැමති දෙයක් කරන්නයි කියා ඔහු මගේ මව්පියන්ට කියා සිටීම ඉතා වැදගත් ප්‍රකාශයක් විය. ලෙස්ටර් ජිම්ස් පීර්ස්ගේ මව්පියන් බටහිර සංස්කෘතිය ඔස්සේ හැදී වැඩුණු ඉතා වැදගත් සමාජ දැක්මක් සහ අධ්‍යාපනය පිළිබඳ පුතුල අවබෝධයක් සහිත වෛද්‍ය වෘත්තිය වැනි එවක සම්භාවනීයත්වයෙන් සැලකුණු වෘත්තීය ශ්‍රේෂ්ඨවල නියලුණු පුද්ගලයෙක්. ඒ නිසාම එවක සෙසු උසස් පන්තියේ සමාජිකයන් කළ අසීම සමන්ගේ දරුවන්ට මෙරටදී ලබා දිය හැකි ඉහළම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට ඒ වගේම පසු කාලයේ ඔවුන් එංගලන්තයට යොමුකොට එංගලන්තයේදී වඩා විධිමත් අධ්‍යාපනයක් ලබා දී වෛද්‍ය නීතිඥ වැනි වෘත්තීය ශාස්ත්‍රයට යොමු කිරීමට ඔවුන් කටයුතු කළා. එහෙත් එසේ එංගලන්තය බලා පිටත් වූ බොහෝ ශ්‍රී ලාංකිකයන් ඇත්ත වශයෙන්ම එම ශාස්ත්‍ර කෙරෙහි අවධානය යොමු කරන අතරේ සමකාලීන නූතන කලාවන් කෙරෙහි ඔවුන් තුල තිබුණු අභිරුචිය නිසා සෝත්සාහයෙන් ඔවුන් ඒ රටවල්වලදී සංගීතය, චිත්‍රකලාව, ඡායාරූප ශිල්පය වැනි විෂයන් හැදෑරුවා. අවසානයේ ඒ පරපුර ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ස්ථිරසාර වෘත්තීය වශයෙන් නීතිඥ ශාස්ත්‍රය හෝ වෙනත් ශාස්ත්‍රවල නියැලීම වෙනුවට තෝරාගත්තේ Taman ඇලුම් කළ කලා ශාස්ත්‍රවල වඩා ප්‍රතුර ලෙස අත්හදා බැලීම් කරමින් එම ශාස්ත්‍ර පෝෂණය කිරීමට. දැන් මේ අත්දැකීම සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් ලයිනල් බෙන් ඔහුට බලපෑ ආකාරය විශේෂයෙන්ම තමගේ දෙමව්පියන්ට ලෙස්ටර් කැමති දෙයක් හදාරන්නට ඉඩ දෙන්න කියන ඉල්ලීම කිරීමත් සමගින්ම ඔහුට දොරටු විවර වෙනවා තමාගේ නිදහස් ගමන් මාර්ගය ගවේෂණ මාර්ගයට අවතීර්ණ වී නිදහසේ ඒ ශේෂ්ත්‍රයේ නිමග්න වීමට. ඒ අවස්ථාව සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂම ලංකා ගීතය කියන වාර්තා චිත්‍රපටය සහ ඒ චිත්‍රපටය සමග ලයිනල් බෙන්ස් ප්‍රතිබු සමලතාව පිළිබඳ ආවර්ජනය කියදෙනවා. ඒ ආවර්ජනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මතු කරන කරුණු මා හිතනවා ඔහු නිවැරදිව හඳුනා ගැනීමට ඉතා හොඳ ප්‍රවේශයක් අපිට සපයනවා කියලා. ඒ එක ලිපියක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට ව්‍යාපාරයේ පියා යයි හැඳින්විය හැකි. ජෝන් වියසන්ගේ පාලන යටතේ ඒවකට පැවති අධිරාජ්‍ය වෙළඳ මණ්ඩලයේ චිත්‍රපට අංශය මගින් ශ්‍රේ ප්‍රචාරක මණ්ඩලය සඳහා නිපදවීමට බාරගෙන තිබුණු වාර්තා චිත්‍රපටයක් කැමරාගත කිරීමට තරුණ බ්‍රිතාන්‍ය චිත්‍රපට කාර්මිකයන් දෙදෙනෙක් වර්ෂ 1936 දී ලංකාවට පැමිණියේ. මේ තරුණයන් දෙදෙනා හට තම කාර්යය කරගැනීමට සහාය වූයේ ලයනල් බෙන්ච්. එපමණක් නොවේ ඔවුන් සමග ලන්ඩනයට ගිය ලයිනල් මේ චිත්‍රපටයේ නිර්මාණයේ අවසානය දක්වා එහි කටයුතු වලට සහභාගී විය. මේ තරුණයන් දෙදෙනා බැසිල් රයිට් හා ජෝන් ටේලර්ය. චිත්‍රපටය ලංකා ගීතයයි. බැසිල් රයිට් අද ලෝකයේ ප්‍රධාන පෙළේ වාර්තා සිනමාකරුවන්ගෙන් කෙනෙකු හැටියට පිළිගැනෙන අතර ලංකා ගීතය වාර්තා චිත්‍රපට වංශයේ අගනා කෘති වලින් එකකි. ලංකා ගීතය දැක ඇති ලාංකිකයන් සුලබ නොවේ. එහෙත් මේ චිත්‍රපටයේ හඬපටය ඔස්සේ රොබර්ට් නොක්ස්ගේ ලංකා විස්තරය ඇසුරින් රචිත පසුබිම් අටුවා කතනය කරන ගැඹුරු රිදී කටහඬ ලයනල් වෙන්ඩ්ගේ බව දන්නේ මේ චිත්‍රපටය දැක ඇති ලාංකිකයන් 14 දෙනෙකු කීයෙන් කී දෙනාද ලංකා ගීත නිර්මාණයේදී තමාගේ ඉතුවුවේ ඊට අල්ප සේවයක් යයි ලයිනල් නිතරම කීවේය. එහෙත් මේ චිත්‍රපටය ලංකාවේ චිත්‍රපටගත කිරීම හා ලන්ඩනයේ එහි අවසාන වැඩ කටයුතු හා සම්බන්ධ රසවත් සිද්ධීන් රසක් ඔහු සිය මතකයේ පුරවාගෙන සිටියේය. බැසිල් රයිට් හා ජෝන් ටේලර් එවකට තරුණය වූහ. ලංකාව හෝ ලාංකිකයන් ගැන මද දැනුමක් පවා තොරව සිටි. ඔවුන් දෙදෙනාම ලංකා ගීතය චිත්‍රපටයට උචිත දර්ශන ආදී තෝරා ගැනීම සඳහා ගෙන යන ලද්දේ ලක්වැසියන්ගේ ජීවිතය වටහා ගැනීමට ඔවුන්ට ගුරුහරුකම් දෙන ලද්දේ ලයිනල් බෙන් විසිනි. කොටින් කිවහොත් බැසිල් රයිට් හා ජෝන් ටේලර්ගේ ලංකා සංචාරයේදී ඔවුන්ගේ මාර්ගෝපදේශකයා වූයේ ලයිනල් බෙන්ච්. මේ කාර්ය මීට වඩා සුළුසකු එකල සෙවීමට නොහැකියයි මට සිතේ. දැන් මේ ආකාරයට ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකික සිනමාව සඳහා ජගත් සිනමාවේ විශිෂ්ට ශිල්පීය නිපුණතා සහිතව සිටි සිනමාකරුවන් ලංකාවට ආගමනය වීම ඒ වගේම ලංකාවට පැමිණි ඒ සිනමාකරුවන්ට ලංකාව ආධක කරගත් වාර්තා චිත්‍රපටයකදී අවධාරණය කළ යුතු දර්ශනතල මොනවාද එහි අන්තර්ගතයේ කෙසේ විය යුතුද ආදිය පිළිබඳ ගුරුහරුකම් දීමට ලංකා සංස්කෘතිය පිළිබඳ ප්‍රතුල වැටහීමක් සහිත ලාංකිකයෙකු විදියට ලයිනල් බෙන්කින් සිදුණු මෙහෙය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දීර්ඝ වශයෙන් ඒ ලිපි සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කරන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මේ ලිපියෙන් ඔහුගේ මේ අදහස් දැක්වීමෙන් අපට ඒත් වෙනවා අනාගත සිනමාකරුවෙකු විදියට තමා අනුගමනය කළ යුතු තමා ප්‍රවේශ විය යුතු මාර්ගය කුමක්ද කියන කරුණ සම්බන්ධයෙන් නිහඬ ආදර්ශයක් නිහඬ මඟ පෙන්වීමක් ලයිනල් බෙන්ඩ් ගෙන් ලිස්ටරට උරුම වූ බව විශේෂයෙන්ම ලංකා ගීතය සිනමා කෘතියේ වාර්තා චිත්‍රපටයේ බොහෝ දර්ශනතල සජීවී එලිමහන් ප්‍රදේශවලට ගොස් ඒ දර්ශන රූගත කිරීම එක්තරා විදියකට චිත්‍රාගාර තුල සිරවී තිබූ කැමරාව චිත්‍රාගාරවලින් පරිමාහිරව වෙනත් ස්ථානවලට ගෙන යාම පිළිබඳ දැක්ම සිනමාවේ රූගත කිරීම සංස්කරණය වැනි සිනමාව සම්බන්ධයෙන් ඉතා වැදගත් ව්‍යාකරණමය කරුණු පිළිබඳ මූලික පූර්වාදර්ශය ලෙස්ටර්ට ලබා ගැනීමට පසුබිම සකස් වුණා. මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට විශේෂයෙන්ම අද දවසේ සිනමාවේ දශක 7ක 8ක ප්‍රමාණයක කාලයක් ඔස්සේ සිය ජීවිත කාලයම සිනමාව වෙනුවෙන් කැපකල සිනමාකරුවෙකු සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලාංකික සමාජය ශ්‍රී ලාංකික රසිකයන් සිනමා ප්‍රේක්ෂකයන් මේ ඉතිහාසය නිවැරදි ලෙස ග්‍රහණය කරගත් තිබෙනවාද කියන කාරණය අපේ මතකයේ ප්‍රශ්නාර්ථයක් නගනවා. මොකද ශ්‍රී ලාංකික කලාවේ පුරෝගාමී වූ කලාකරුවන් අපේ මතකයෙන් විලී ගොස්. ඇතැම් විට ශ්‍රී ලාංකික නර්තනය ශ්‍රී ලංකික සංගීතය වැනි ශ්‍රේෂ්ඨ වර්තමානයේ කතා බහට ලක්වීමට පදනම සකස් වුණේ මේ කලාකරුවන් අතින්. ලෙස්ටර් ජීස් පීරිස් අපට වැදගත් වන්නේ මෙන්න මේ ජීවමාන කලා උරුමය රැකගත් කලා පරපුරක් සමග අතිනත් බැඳගෙන ඔවුන්ගේ ඒ ජීව ගුණය මේ සියවසකින් තවත් සියවසකට ගෙන යාමට පුරෝගාමී වූ සංස්කෘතික දූත මෙහෙය ඉටු කළ පුද්ගලයෙක් වශයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආවර්ජන අතර ඔහු තවත් තමගේ සිනමා ජීවිතය විශේෂයෙන්ම මේ පුනරුද වකවානුවේ එංගලන්තයට ගොස් ලංකාවට පැමිණි. එහෙම නැත්නම් ඉන්දියාවට ගොස් ලංකාවට පැමිණි කලාකරුවන් Taman ඒ ශේෂ්ත්‍රවල කටයුතු කිරීමේදී ස්වකීය අනන්‍යතා ගොඩනැගීම සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කටයුතු කළ ආකාරය ඔහු තම ආවර්ජනාවල මෙසේ සටහන් කරනවා. මගේ පියාට අවශ්‍ය වූයේ මා වෛද්‍යවරයෙකු හෝ නීතිඥයෙකු හෝ කරන්නට වුවත් මගේ අභිලාෂය වූයේ ලේඛකයෙකු වන්නටය. සාහිත්‍ය දොරයෙකු වන්නටය. එසම කියලා ඔහු කියනවා අවසානයේදී එසේ විදේශගතව පැමිණි පුද්ගලයන් කටයුතු කරපු ආකාරයෙන් ඔහු වෙනස් වුණේ කොහොමද කියන එක. විශේෂයෙන්ම සමකාලීන වෙනත් කලාකරුවන් යුරෝපීය ඇඳුමෙන් ජාතික ඇඳුමට මාරු වීමත් ඒ වගේම යුරෝපීය නම්දම් ශ්‍රී ලාංකික ඌරුවක් සහිත නම්දම් බවට පරිවර්තනය කර ගැනීමත් සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කරනවා. එහෙම කියලා ඔහු කියනවා මට එහෙම නම්ගම් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොඋනේ මට අවශ්‍ය උනේ පරිබාහිර රූපයෙන් ඒබඳු වෙනසක් කිරීම නොව ඒ ජාතියේ ආත්මය ජාතියේ අධ්‍යාත්මය හඳුනාගෙන එය නිසලස ප්‍රකාශ කිරීම බව. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත්. දැන් ලෙස්ටර්ගේ සිනමාවේ ඒ ව්‍යාජ ජාතික විඤ්ඤාණය, ව්‍යාජ ජාතිකෝන්මාදය කුළු ගන්නන කිසිදු සංරචකයක් අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. ඔහුගේ ප්‍රධාන අභිලාෂය වුණේ වඩාත් පැහැදිලි, වඩාත් විෂද ලෙස ශ්‍රී ලාංකික අනන්‍යතාව තමගේ සිනමා කෘතියට පාදක කරගන්නේ කෙසේද කියන එක. 1956 ඔහු රේඛාව සිනමා කෘතිය නිර්මාණය කරමින් ආරම්භ කළේ හුදෙක් අද දවසේ අප මහත් අභිමාණයෙන් සහ උචාරුවෙන් පුනරුච්චාරණය කරන 56 සංස්කෘතික ජයග්‍රහණයට දායක වීමක් නොවේ. ඇත්ත වශයෙන්ම 1956 වර්ෂයේ සිදු වුණේ 930 ගණන් වල සිට 940 ගණන් වල එහෙමත් නැත්නම් ඊටත් පූර්ව වකවානුවේ ලෝක සංස්කෘතියට විවරදී එහි උත්තමාංග හඳුනාගත් ශ්‍රී ලාංකිකයන් ලාංකික සංස්කෘතියේ අනාගතය වෙනුවෙන් වපුල බීජවල මල් පල හට ගැනීමයි. යහුදෙක් කිසියම් දේශපාලන ව්‍යාපාරයක හෝ වෙනත් කාර්යයක් හා සම්බන්ධ වූ කාරණයක් නොව මේ දූරදර්ශී ශ්‍රී ලාංකිකයන් වසර ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ ආරම්භ කළ ප්‍රයත්නයක මල් පල ගැනීමක්. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජීවන වෘත්තාන්තයෙන් අපට ඉතා පැහැදිලි වෙනවා ඔහු හුදෙක් ශ්‍රී ලාංකික ව්‍යාජ ජාතික විඥානයක් හෝ ජාතික අනන්‍යතාවක් නිර්මාණය කිරීම වෙනුවට වඩා සවිබල වූ කලාත්මක ප්‍රකාශන මාධ්‍යයක් සොයා ගැනීම ඔහුගේ ජීවිතයේ පරමාධ්‍යාශය වශයෙන් කටයුතු කළ බව. විශේෂයෙන්ම මේ කාරණය සඳහන් කරන අවශ්‍ය වෙන්නේ ඔහුගේ ජීවිතයේ එකම අභිලාෂය වෙනුවෙන් ඔහු ජීවත් වූ වසර 99ක වැනි කාලයක් තිස්සේම ඔහුගේ සමස්ත ජීවිතයම කැපකලේ එක් අරමුණක් වෙනුවෙන් පමණයි. සිනමාව මාධ්‍ය කරගෙන සොකීය ජීවන මාධ්‍යයේ වෙනත් යසීසුරු ලුහුබැඳ යාමට හෝ වස්කම් ඉපීමට හෝ ඔහු ස්වකීය මාධ්‍යයේ යොදාගත්තේ නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පූර්වගාමී වූ පූර්වගාමී කලාකරුවන් විශේෂම ඔහුගේ සොහයුරු විශිෂ්ට චිත්‍රශිල්පී චිත්‍රපටික වූ ඔහුගේ තවත් සහෝදරයෙකුගේ බලපෑම ලයිනල් වෙන් වෙනි කලාකරුවන්ගේ සිනමාව වගේම ලෝක කලාව පිළිබඳ දැක්ම පෝෂණය කර ගැනීමට ඔහු හේතු වුණා. මේ නිසාම ලෙස්ටර් ජේම්ස් පීරිස් තමගේ සිනමා භාවිතය ඊටාමත්ම අව්‍යාජ සහ දෘඪ පදනමක් මත ගොඩනගා ගැනීම හේතු කරගෙන ඔහුගේ ජීවිතයේ සමස්ත එළඹුම සමස්ත දිශානතියම සිනමාවේ අභිවෘද්ධිය සඳහා යොමු කළා. අවසානයේදී ඔහු මිය යන්නේ තමා සන්තක වූ කිසිදු වත්කමක් නිවසක් නැති රටක. ඒ රටේ ඔහුගේ අවසාන කටයුතු සිදු වෙන දිනේ ඔහු වෙනුවෙන් ලැබුණු ජාතික සම්මාන පවා සොරා ගන්නා අදමයන්ගෙන් පිරි රටක අවසාන ගමන නික්ම යාමට සිදුවීම හුදෙක් ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ ජීවිතයේ අවසනාව පමණක් නොව ඔහු සොකීය සියවසකට ආසන්න ජීවිතය කැපකොට වර්ධනය කළ සංස්කෘතියක් ඒ වර්ධනය කිරීමට දරූ සිහිනය ඇත්ත වශයෙන්ම මල්පල ගැනීමක්ද ඒ මිය යාමක්ද කියන ශෝකය අපි තුල ජනිත කරමිනුයි ඔහු මේ රටින් නික්ම යන්නේ. ශිෂ්‍යලී සංකතනයේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනජලී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසායනජලී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසායනජලී ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ. නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ. නිෂ්පාදනය රාජිත දිසානායක.